තමන් තමන්ට කරදරයට ගන්නේ තමන්ගේ කර්මානුරූපව. හරියට ඒක නිකන් මේ නිතරම වගේ මම පාවිච්චි කරන නිදර්ශනේ තමයි අපි මේ ඔය සිංහල ක්‍රමෙදි කියන ටෝමේස කියලා කියන්නේ. ඔක්කොම ಜಾති කෑම කියලා ඇවිල්ලා කන්න කියලා. ඉතින් ඇටෝමේස කියලා දෙන්නේ ගියොත් එක දේ බෙදා ගන්න නැහැ. ඒකේ ඔක්කොම ಜಾති තියෙනවා. තෙල් කෑම තියෙනවා, පිටි පිටි කෑම තියෙනවා, මීටි කෑම තියෙනවා. අරක්කු බීම වගේ සැර බීමක් තියෙනවා නිකන් සාමාන්‍ය බීමක් තියෙනවා ඒ කෙනා යන්නේ ඉස්සෙල්ලම තියෙන්නේ ඔයා මොනවද කන්නේ කියලා ඒක මේ සෑහෙන එක නකරන එකක් නෙවෙයි. gedirin මනුෂ්‍ය කෙනෙකුත් නෙවෙයි. gedirin මනුෂ්‍ය කෙනෙක් යන මිනිහා කරන දේ. ඒ වගේ තමයි මේ සංසාරේ විශාල ඇටෝමේෂයක්. මේ ඇටෝමේෂය තමයි බෙදාගන්නේ. දැන් කියන්නේ බුෆේ ඩයට් වල හැමතැනම කොල්ලද කොටවල් දාලා තියෙන්නේ. බෙදාගෙන කන්න පුළුවන් කිය. ඒ බුෆේ ඩයට් එකේදී තමන්ට ඕන දේ බෙදාගෙන කන්න පුළුවන්. ඒ නිසා මේ සංසාරය කියලා කියන්නේ විශාල බුෆේ මේසයක්. එක එකනා බෙදාගන්නේ තමන්ගේ කර්මවල. හොඳට මතක තියානින්න බෙදපු ටිකේ රස විතරයි මිනිහා දන්නේ. තමන්ට වාදනයේ පතට බෙදාගත්ත ටිකේ රස විතරයි එයා දන්නේ. ඒ රස ටික තමයි බඩට යන්නේ. බඩේදී තමන්ට ඕජාව වෙන්නේ නැත්නම් මට විෂ වෙන්නේ කාපු ටික මිසක් මේසේ තියෙන ටික නෙවෙයි. ඒ නිසා දෙන්නෙක් ගිහිල්ලා එකම මේසෙන් බෙදාගෙන මේසෙ ගැන අදහස් දෙකක් පළ කරන්න ඉඩ තියෙනවා. කවදාකවත් එකෙකුටවත් බෑ මේසෙ ගැන අදහසක් පළ කරන්න. මොකද කර්මානුරූප බෙදාගන්න. මේ කර්මානුරූප බෙදා ගන්න තමන්ගේ චරිත ලක්ෂණේ වැටහෙන්නේ භාවනා කරනකොට තමන්ට එන කරදරේ. ඉතින් අපේ යෝගාවචර හුඟ දෙනෙක් ඒ කරදරේට වෛර කරනවා. ඒ කරදරේට කෙනෙහිලි කංකර. ඒ කරදරේ නැති කරන්න හදනවා. නැති කරන්න කරන්න වැඩි වෙනවා. හැප්පෙන්න හැප්පෙන්න වැඩි වෙනවා. නිසා කවදා හෝ මේ තමයි මගේ චර්ච ලක්ෂණය. උදාහරණයක් වශයෙන් කියනවා නම් හිතවිලි බහුල කෙනා විතක්ක චරිත කියලා කියනවා. එතනින් යාම වේදනාවක් ඇවිල්ලා තරහ යන එකන ද්වේෂ චරිත කියලා කියනවා. එහෙම නැත්නම් වාඩි වෙලා ආශාවල් ගැන කල්පනා කර කර විතක්ක පහල කරනවනම් රාග චරිත කියලා කියනවා. ඉතින් මේක කේන්දර බලන නසත්‍රකාරයට කියන්න බෑ. ඒ වගේම දැන් ඉන්න කිසිම කර්මස්ථානාචාර්යකට කියන්න බෑ. නමුත් යෝගාවචරයට ඥානය තියෙනවා නම් එහෙම නැත්නම් බහුසුදු භාව තියෙනවා එයාට කියන්න පුළුවන් මම භාවනා කරනකොට මට ආනාපාන රැලි 3-4ක් බලනකොට ඔන්න හිතවිල්ලක් ඇවිල්ලා වැටෙනවා ආයෙසරයක් මම ආනාපාන කියලා නැත කරනවා ආයෙසරයක් යන හිතවිල්ලක් ඇවිල්ලා වැටෙනවා හිත පිට යන වෙලාවල් වලින් 80ක් විතර මගේ හිත පිට යන්නේ වේද හිතවිල්ලකින් කියන ප්‍රකාශය කරන්න පුළුවන් නම් පැහැදිලිවම වෙනවා මේ මනස හිතවිල්ල ජය ගන්නවා කියන දැනගන්න හොඳටම සුදුසුකම් එයාට තියෙනවා. මොකද යතා යතා විහරන්තං තතත්තාය උපනිෂති. එයා දන්නවනම් මේ ඊටිවිල තමයි මම කර්මානුරූපව ගෙනාවේ. ඒකමයි ළඟට ඇවිල්ලා තියෙන මම දැන්කට හැප්පිලා නෑ මම දැන්ක ප්‍රමාණ කරන්න දන්නවා. ඒ හිතවිල්ලට දෙන්න තියෙන ලොකුම බේත ඔච්චර තමයි. ඔහොම ටික කාලයක් කරන්න කරනකොට හිතවිලි තිබුණ තැන නැතිලා යනවා. හිතවිලි නැති කරන්න උත්සාහ කරන මේගොල්ලෝ ප්‍රශ්න අහන්න පටන් ගන්නවා මන්ති කරන්න හදන්න හදන්න වැඩි මොකද හිතවිල්ල හිතවිල්ල වශයෙන් කවුරුත් කෙලසන්නේ හිතවිල්ලට ප්‍රතික්‍රියාව හරහා තමයි කෙලසිල්ල සිද්ධ වෙන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ චිත්තේව චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ විචිත්‍රත්වයේ තිබිච්චව උඹේ සංකල්ප ටික උඹ හදාගනි සංකල්පේ මොකද්ද කියලා දැනගන්න නම් භාවනා කරගෙන යනකොට එන බාධාව එහෙම නැත්නම් හැප්පෙන දේ හොඳට විස්තර කරලා කියන්න පුළුවන් නම් ඒකට තරහ කරන්නෙත් නැතු ඒකට ආස කරන්නෙත් නැතුව මේක සතියේ තියෙන උත්කෘෂ්ඨ ගුණයක්. පූර්ණ නිගමනයකින් තොරව එන දේ ඒ ඇතියෙන් බලන. අපේ හිත සතියට නුපුරු කරපු හිත එන්නකොටම කඩාපනින ගතියයි තියෙන්නේ. මේක තමයි නැහැදිච්ච හිත. අසමජ්ජාති හිත කියලා කියන්නේ සමාහිත නැති හිත කියන අසමජ්ජාතියයි කියලා අපි නරක වචනයක් විදිහට පාවිච්චි කරනවා. සමාහිත නැති කොයි එකත් අසමජ්ජාති තමයි. ඒ මොකද යා සතිය නැහැ. සතිය නැත්තම් හැටි තමයි එනකොටම කඩාපනින. නමුත් මේ මොකාට දෙන්න හදන්නේ මේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න පුළුවන් ගතියක් තියෙනවනම් මෙයාගේ පණිවිඩය ගන්න පුළුවන් අපිට. මේ ඉන්න හදන්නේ මේ අතීතයේ මම කරන ලද කර්මානුරූපව මට එන පණිවිඩයක් කියලා. දැන් ඕක ඔය 1918 විතර වෙනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන බටහිර මානසික විද්‍යාඥයා එයා දැනගත්තා මිනිස්සුන්ට හොඳට විවේක වෙන්න ඇරලා විශේෂ මානසික රෝගයක් තියෙන කෙනාට කතා කරන්න දෙන්නේ. ඒකට ඒක ගැන දන්න උපදේශනයට කියලා තිබුණා. එයා කතා සංදේ අහගෙන ඉන්නේ කියලා. මුලින් මුලින් එයාටම තේරෙන්නේ නැහැ මොනවද කතා කරන්න ඕන කියලා දැඩි පීඩනයේ ඉන්නේ gedara ප්‍රශ්න කන්න නැහැ නිින්ද යන්නේ නැහැ කන්න බෑ ඉතින් මෙයා ගිහිල්ලා අර උපදේශණයට උපදේශකවරයාට මේක කියනකොට එයා කියනවා මම වෘත්තිය වශයෙන් බැඳිලා තියෙනවා වගේ පුද්ගලික තොරතුරු මම කාටවත් දෙන්නේ බය නැතුව කියන්නේ දවස් දෙකක් යනකොට එයාව දන්නේ නැති එයාගේ හිතේ තියෙන දේවල් එන්න පටන් ගන්නවා ඒ පැමිණීම හරහා අර මානසික ආතතිය ඉබේම ඉක්ම නැතරලා යනවා. ඒ නිකන් බැලුමක හුලං ගියා වගේ. නමුත් ඒක පිළිබඳ ඉතාම සමීපව තීක්ෂණව ගවේෂණය කරපු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා උඹ උපදේශකවරයා නම් ලෙඩාට කතා කරන්න ඇරලා උඹ ඒකට ඇහුම්කන් දීපන් බීරෙක් වගේ කියලා. එයාට කතා කරන දේට ඌමිටි දෙන්න යන්න එපා. ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. හොඳයි කියන්න යන්න එපා. නරකයි කියන්න යන්න එපා. බීරෙක් වගේ අහුම්කම් දීපන් කියලා. ඉතින් මේ මනස කොච්චර ගැඹුරින් මේ ධර්ම ඉගෙන ගත්ත අහුණත් මෙයාට චිග්ගමපන්ගේ ගෝලියෝ සේරම මේ අදහස ප්‍රතික්ෂේප කරා. කොහොමද බීරෙක් වගේ අහුම්කම් දෙන්නේ? බීරෙක් වගේ අහුම්කම් දෙන්න කොහෙද හැංගීමක් තියෙන්නේ? කොහොමද එනම් උපදේශකවරයෙක් වෙන්නේ? බීරෙක් වගේ අහුම්කම් දුන්නොත් දෙන්නේ කොහොඳ නැහැ කියලා. නමුත් සර්වචන්නාංශ මේකට බොහෝම කල්ැතෝ කියලා තියෙනවා. කන් ඇත්තේ වීරෙක් විදිහට හිටපන් කියලා. මොකටද මෙතන මේ අපි භාවනා දිගන්නේ? දැන් භාවනා කර කර ඉන්නකොට ශබ්ද ඇහෙනවා. ශබ්ද ඇහෙනකොට කන හූරනවා. ඒ වෙලාවට කන කන් ඇත්තෙක් තමයි. නමුත් බීරෙක් වගේ තමයි ආනාපානෙ කරගෙන යනවා. මේ සද්දේ මට නෙවෙයිනේ කතා කරන්නේ මට නෙවෙයිනේ ආමන්ත්‍රණය කරන්නේ ඉතින් මට බැරිද බීරෙක් වගේ ඉන්න. එහෙම නැත්නම් භාවනා කරනකොට රූප පේනවා. මලකේවල් පේනවා, මිලිඔලු වඩු පේනවා, ජේතවනාරාමේ පේනවා, බුදුහාමුදුරු පේනවා. ඒ කොයි එක දැක්කත් ඔබ පොට්ටෙක් වාගේ ඔබ ආනපනදිගේ කරපන්. මේ හිතවිලි එනවා. හිතවිලි ඇවිල්ලා මේ හොඳයි, මේ නරකයි, මම ඉස්සරහට යනවා, මම පස්සට යනවා, নানা ප්‍රකාර දේවල් එනවා. ඒකකොට විවිධ හැඟුම් මතු කරනවා. ඒ හැම දෙයකටම මූඩෙක් වාගේ, මෝඩෙක් වාගේ කතා කරගන්න බැරි කෙනෙක් වාගේ ඔක්කොම තේරෙනවා. ඔබ භාවනා කරපන්. නමුත් ඔය පස්සේ ඔය 50 ගණන් විතර වෙනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ තුන්වෙනි පරම්පරාව නැත්නම් දෙවෙනි පරම්පරාව විතර වෙනකොට එරික් ෆ්‍රොම් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මේ වචනේ අල්ලගෙන බුද්ධහගේ මේ වචනේ සම්බන්ධ කරලා කියලා තියෙනවා සරුවචන් වහන්සේ පවා හොඳට කියලා තියෙනවා උපදේශකයෙක් වශයෙන් අහගෙන ඉන්නවනම් ප්‍රතික්‍රියා නොකර අසහාගෙන සිටීම තමයි වෘත්තීයම උපදේශකවරයාගේ වැඩේ. දැන් මේ තමන් භාවනා කරන තමන්මයි ලෙඩා, තමන්මයි උපදේශකයා, තමන්මයි බේද. සතියෙන් ওই ටික තමයි කරන්නේ. එතකොට අපි මධ්‍යස්ථ අරමුණක් දාලා ආනපානි වගේ ඒකත් එක්ක වැඩ කරන යන ගමන් ඒකට තට්ටු කරන්නේ කවුද? බද කරන්නේ කවුද? ලෙඩ කරන්නේ කවුද? බාධා කරන්නේ කවුද කියලා බලාගෙන ඉන්නවා මිස බාධා ඉවත් කරන්න හදන්නේ. බාධා ඉවත් කෙරුවොත් පණිවිඩකාරයට ගහලා එළුව වෙනවා. පණිවිඩය ගන්න නැතුව පණිවිඩකාරයට ගහලා එළුව වෙනවා. ඒ නිසා හොඳට දැනගන්න ඕනේ මට බාධා කරන්න වේදනාවද සද්දද හිතවිලිද නැවතත් ආයෙ බාධා වෙන්නදලා ඒකමද ඒකම සහතිකද කියලා මේකෙන් වෙන්නේ මොකද්ද Taman කරා එන භාවනා කරගෙන එනකොට එන වේදනාවට වෛර නොකර වේදනාව දිහා බලන්න පුළුවන් Taman කරා එන බාධා වශයෙන් එන සද්දෙට වෛර නොකර සද්ද දිහා බලන්න තමයි ඒ වෙලාවෙ ඉන්න හිතවිල්ලට වෛර නොකර පිහලා දාන්න යන්න නැතුව මකන්න නැතුව ආ මේක හිතවිල්ලක් මේක අතීත එකක්ද අනාගත එකක්ද රාග හිතවිල්ලක්ද ද්වේෂ හිතවිල්ලක්ද කියලා වෛර නොකර බැලුවොත් හොඳට දැක ගන්න පුළුවන් සරෝජන්සේ මේක අවධාරණය කිරීම පිණිස මේක හිතවදීන් පිණිස කියනවා මේ කය වේදනාව එනකොට මානෙනි වේදනාව කියලා කියන්නේ උලක් ඇඟට උලක් කරනවා වගේ ඒ නිසා ඒක මම නෑ කියන්නේ ඇඟට උලක් අනිච්චාම රිදෙනවා නමුත් නිකමට හිතපන් එතනදිම තව උලක් කරනොත් මොකද වෙන්නේ කියලා කාටවත් දරාගන්න බැහැ ඔබ දැනගනින් ওই දෙවනි උල උඹ අනින උල මේ වේදනාවට කරන ද්වේෂය වේදනාවට ද්වේෂ කරපු තැන ඉඳලා මට දරන්න බෑ වේදනාවක් කරදරයක් තමයි පරණ ණයක් තමයි කරුණයක් තමයි නමුත් ඒකට ද්වේෂ නොකර බලපන් සම්පූර්ණ වෙනස් දෙයක් බාටපත්. කොචින්ම ආර්ය දුක්ඛ සත්‍ය බාටපත් වෙන්නේ toy වේදනාව. වේදනාව වෛර කරලා අයින් කරන්න ගිය ගම ඕක ගොජ දම දම පැහි පැහි ව්‍යාග්‍රීව තිත්තති පරිතරජයන්ති කියනවා වගේ මරන්න බලාගෙන ව්‍යාග්‍ර දෙිනවක් වගේ ගොරෝ ගොරෝ බලන් ඉන්නවා වේදනාවක් වේලවන්නේ. ඉතින් මේක අපි කවදා හරි විඳගත්තොත් විඳිනවයි කියලා කියන්නේ නොදැරියක් කියවන්නේ මේ සාමාන්‍ය මට්ටම එදා රාංගුලිමාල හාමුදුරුව පින්නපාත යනකොට ඒ අම්මා ඒ විලිගනවා. කාට කියන්නේ? මේ ඒක මේ මේ කාන්තාව වැඩි හින්දා කිව්වට ප්‍රශ්නයක් වෙන්නේ ඒ විලි සුදාව ප්‍රමාණ කරන්නේ එක සැරේ ඇඟේ ඇට 17ක් එකවර කැපෙනකොට කැඩෙනකොට වේදනාවක් සමානයිලු විලි රුදා. ඉතින් භාවනා කරනකොට ඕකෙන් කාලක් විඳපුවාම ඔක වෙන්නේ විලි රුදා කී දෙනෙක් විඳලා තියෙනවද මේ වෙනකොට? කවුරුත් හතපලක් ඉඳී ගාලා තියෙනවද නැහැ. මේ භාවනා කරන්න ගියාම මැස්සෙක් අහනකොට මඳුරියෙක් අහනකොට නඩු. අච්චර වටිනා ගුණ ධර්මයකට ඉවසන්නේ. බැරිකම නෙවෙයි. බැරිකම නෙවෙයි වේදනාව ඇයි මට එන්නේ. ඇයි භාවනා කරනකොට එන්නේ කියලා ඒකට කඩාපයින් ගතිය. මේ ਸਰවචන් සඳහන් කරන්නේ කර්මේ සහ කර්මඵලේ දන්න නිසා හෝ ප්‍රතික්‍රියා කරන්න ගියොත් මේ වැඩ විලල් වෙන බව දැනගෙන හෝ <clears throat> දැරිය හැකි වේදනාවක් පවතිද්දිත් ආනාපානෙ හිත තියාගෙන ඒ ආනාපානේ විස්තර බලන එක වඩා ශ්‍රේෂ්ඨයි වේදනා නැති තැන ආනාපානෙ බලනවට වැඩිය. ඒ වගේම හිතා ගන්න බැරි තරම් හිතවිලි එනවා. ඒතිෙදිත් ඒ හිතවිලි කැම්බැල්ලේ ASCII කොහමම හුස්ම ගන්නවද මැරිලාද කියලා හුස්ම ටික දැක ගන්න පුළුවන් නම් ඒ හිතවිලි හුස්මයි හිතයි දෙක අතරමැදද ඉන්නේ එහෙම නැත්නම් හුස්මයි හිතයි අතරමැදට එහා පැත්තෙන් පැත්තකට වෙලා දින්නේ කියලා බැලුවොත් පසුබිමේ තියෙන හිතවිලිද නැත්නම් හුස්මයි හිතයි අතරමැද ඇවිල්ලා කරදර කරන හිතවිලිද කියලා බැලුවොත් උංගාක් හිතවිලි අපිට කරදර කරන්න නෙවෙයි මේ හිතවිලි පිළිබඳව දුක් ගැනීම නිසා හිත වෙහෙස ගැනීම නිසා ඇති වෙන කරදරේ මිසක්කා මේ හිතවිලි 90%ක්ම අයිතිකාරයක් නැති දඩාවත යන බල්ලෝ වගේ දේවල්. ඕකත් එක්ක කටයුතු කරන්න ගත්තොත් කවදාකවත් ඉවර කරන්න බෑ. ඒක නිසා හිතවිලි පිළිබඳව ප්‍රශ්න තියෙන කෙනෙක් නම් මේ හිතවිලි පොඩ්ඩක් හොයලා බලලා කියන්න මේවා හිතලා චේතනාපූර්වක ගත හිතවිලිද එහෙනම් නිකන් පාළුගේ වළම් බින්දින්නේ හිතවිලිද එහෙමනම් පාළුගේ වළම් බින්දින જાති හිතවිලි නම් ඒ හිතවිලි පවතිද්දිත් මට ආනපන බලන්න බැරි බලන්න පුළුවන් වෙච්ච දවසේ තේරෙයි කැළඹෙන්න ඕන නම් හිතවිලි දිහා බලන්න, සැනසෙන්න ඕන නම් ආනාපාන දිහා බලන්න. ආනාපාන දිහා බලපු ගමම නැවතුම් මාර්ගය තියෙනවා. අපේ හිත කාමයට බර නිසා, අපේ හිත චාරයක් නැති නිසා, අපේ හිත බයලජ්‍ය නැති නිසා, අපේ හිත චින්ද්‍රිකගාරී හිතවිලි ගැනමයි කතා කරන්නේ. හිතවිලි ගැනමයි චෝදනා කරන්නේ. කවදාකවත් දන්නේ නැහැ මේ හිතවිලි තියේදී හොඳට සාංශුද්ධෙන් බැලුවොත් ආනපන තියෙනවා. දැකගත්ත දවසේ තේරෙයි හරියට මඩ කලයකට මඩ වතුර තියෙන කලයකට ඉංජිනේරටක් දැම්මා වගේ අර ඉංජිනේරට ටික වෙලා කරනවා මඩ ටික ඔක්කොම උරාගෙන ඒක බල්ලයට බයි. එතකොට කලයේ උඩ පැත්තේ වතුර පිරිසිදු වෙනවා. ඒ වගේ අර හිතවිලි ගණන් නොගෙන යන්නේ නැතුවත් ඒවා මණ්ඩි බහැලා අඩියට ගිහිල්ලා ආනාපානෙත් එක්ක මේ හිතවිලි පස පිටිපසෙන් කරදර කරද්දි ආනාපානෙත් එක්ක ගිවිසුම ගෙනියන්න පුළුවන්. අනේ එදාට තමයි මේ යෝගාවචරයට කොඩි ගහයට උනත් භාවනා කරන්න පුළුවන්. ගෙන්ද කම්පලේ උනත් භාවනා කරන්න පුළුවන්. ඇවිදිමින් උනත් භාවනා කරන්න පුළුවන්. එයා එතකොට බලන්නේ ඔව් කරදර නැති වෙලාව හොඳයි. ඔය කරදර තිබුණයි කියලා වග බහරය ධූරේ අතහරින්නේ. අනේ එහෙම කෙනාටයි විපස්සනා යෝගාවචරය කියන්නේ එහෙම කෙනාටයි මේ ගීගෙතර ඉඳගෙන උනත් අපිට ඉස්සරහට යන්න පුළුවන් කියන හැටි සංඥාව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර කලින් කිව්ව විදිහට සමතේ හරහා ආරණ්‍යයකට ගිහිල්ලා පැවිදි වෙලා පැත්තට වෙලා කරන්න වෙනවා. ඉතින් ඒක බැරි නම් බලාපොරොත්තු සුන් කරගන්න නරකයි. මේ විශාල කර්ම රාශියක් ගෙවිලා තියෙනවා. ඒවා ගෙවෙන හැටි තමයි මේ වේදනා කියලා කියන්නේ. ඒවා ගෙවෙන හැටි තමයි මේ හිතවිලි කියන්නේ. ගෙවෙන හැටි තමයි මේ ශබ්ද කියන්නේ. ඒවා තියෙද්දි මට මගේ අරමුණ මං ගත්ත givisuma ඇවිදිනකොට වම දකුණ මිදගෙන ඉන්නකොට මගේ ආස්වාස ප්‍රසවාසයේ කොච්චරක් ඇසුරු කරන්න පුළුවන්ද කැඩි කැඩි හරි කමන්නේ මේ හිතවිලි වේදනා ශබ්ද මැද ඒ බව සහතික වෙන්න වෙන්න වෙන්න යෝගාවචරයට හම්බ වෙන ඒ ආත්ම විශ්වාසය සමහරකට මේකට ක්‍රම සහ විදි කියලා කියනවා ක්‍රම සහ විදි අතින් මේ අපි අතර පුදුමාකාර ප්‍රභාවයක් තියෙනවා අපි කවදාවත් ඒක උත්සාහ කරලා නැහැ අපි කවදාකවත් මේ පැත්තට try කරලා නැහැ අවස්ථාවක් අරගෙන අපි හිතන්නේ හිතවිලි නොයන පරිසරයක් තියෙන ශබ්ද නොයන පරිසරයක් තියෙන වේදනා නිදි පරිසරයක් තියෙන මේක හරියට මොහොත ළඟට ගිහිල්ලා රැල්ල නතර වෙනකම් බලා ඉන්නවා. මොහොත දිහත් කරන්නේ. කවදාකවත් උරුවක් දිහත් කරන්න වෙන්නේ රැල්ල නතර වෙනකම් බලා ඉන්නේ. රැල්ල අඩු වෙලා බල දිහත් කරන එකයි තියෙන්නේ. ඒ වගේ යෝගාවචරය අවස්ථාවාදීව අවස්ථානුරූපීව කටයුතු කරනවා නම් කර්මේශා කර්මඵලයට සෑහෙන ඉඩක් දෙන්න වෙනවා. ඒක ලියලා ඒක ඔය බ්‍රහ්ම වීරණ ගැන කතා කරනකොටත් සරුවචන් වහන්සේ කියලා තියෙනවා පුළුවන් තරම් මෛත්‍රිය කරන්න මෛත්‍රිය කියලා කියන්නේ අනුන්ගේ හිත සුවසලකීම. පරසත්තාන හිතානුභව ලක්කන මේක. පුළුවන් තරම් තමන්ගේ ජීවන රටාවෙන් කාටවත් හිංසාවක් නැහැ. අනුන්ට හිතසුව, අනුන්ට සැපසැලසීම. ඒක සියලු සත්ත්ව විශ්ේ කොදුවේ කරන්න ඒක බැරි නම් ඒක හුඟක් කලින් මේ භාවිත මනසක් තියෙනෝනේ දුක්ඛිත සත්‍ය හරමුණු කරලා දුක්ඛිත සත්‍යයට දුකින් මිදීමට අනුකම්පාව කරන එකට කියනවා කරුණාව කියලා. දුක්ඛිත සත්‍ය දකින්නකොට කම්පාවටපත් වෙච්ච සතා දකින්නකොට කම්පාවටපත් වෙච්ච මනුෂයා දකින්නට යන අනුකම්පාව පහළ වෙන එක ගුණයක් නෙවෙයි චිත්ත ධර්මයක්. ඉන්නේ ඒකට ක්‍රියාත්මක වෙලා මනසට ඕන දේ දෙනවා. වතුර ඉල්ලනවා වතුර ටිකක් දෙනවා. කන්න ඉල්ලනවා කන්න ටිකක් දෙනවා. දන්න දෙයක් තියෙනවා කියලා දෙනවා. ඒකට කියනවා කරුණාව කියලා. ඒක සත්‍ය විශේෂයට අරමුණු වෙන්නේ දුකටපත් සත්‍ය විශේෂයට විතරයි අරමුණු. සත්‍යයකට කොටසකට. ඒ කරුණාවෙන් කටයුතු කරනකොට ඒ පුද්ගලයා ඒ කල් නැතුව සැලසුම් කරලා නෙවෙයි අවස්ථානුරූපව එන අවශ්‍යතාවයට කටයුතු කරනවා. ඒකේ අනිත් පැත්ත තමයි දැනට සුඛිත මුදිත පත්‍යයට පත්ලා තියෙන කෙනා දැකලා එයාට සැපක් එයාට අනුකම්පාවක් ඕනේ නැහැ. අනේ හොඳයි මේ කම්මස මේ තමන්ගේ කර්මානුරූපයට සැපක් වෙලා තියෙනවා ඊර්ෂ්‍යා නොකර. එයාගේ සැපට ඊර්ෂ්‍යා නොකර අනේ ඔහොම කරපල්ලා කියලා විඳින ගතියට කියනවා මුදිතාව කියලා. මේ තුන බැරි නම් බුදුජානසී දීලා තියෙන උපේක්ෂාව වෙන්නේ. උපේක්ෂාව කරනකොට කියන්නේ මේ මිනිසයා අන්ත දුකකට වැටිලා මට මොන જાතිමත් කොට ගන්න මට කිසිම හැකියාවක් නැහැ. හොඳටම දන්නවා මේකෙන් මයක් කෙලවර වෙනවා කියලා. එතකොට Taman කල්පනා කරනවා කම්මස්සකෝමි කම්ම දායදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණෝ යං කම්ම කරිස්සාමිචි තත් දායාසෝ භවිතාමීති කියලා අනේ මේ මිනිස්සයා කම්ම කර්මයේම බන්දු කරගෙන කර්මයේම උපත්ති ස්ථාන කරගෙන කර්මයේම වස්තු කරගෙන යම් කර්මයක් කෙරුවා නම් ඒ කර්මයේ විඳෝමෙන් ඉන්නවා මට මේකට මොනවත් කරන්න දෙයක් නැහැ මේ වෙලාවේදී සැලීලා කරන්න දෙයක් නැහැ කරන්න පුළුවන් හැටි කරුණාවෙන් මෛත්‍රියෙන් මුදිතාවෙන් කරලා බැරිම තැන මේ කම්මස්ස කෝමි කම්ම දායාදෝ කර්මයේ සෝකී කොට අරගෙන ඉන්නවා කර්මයේ දායාද කරගෙන ඉන්නවා කම්ම යෝනි කර්මයෙන් නිපන් එකක් කම්ම බන්දු යාළුවෙකුට ඉන්නේ කර්මයයි යං කම්මං කරිස්සාමි තත් දායාදෝ භවිෂති මනුෂයාට වෙලා දෙන එක එයා අම්ම වුණත් හතුරෙක් වුණත් ඒකට හිත දාපුවාම එන උපේක්ෂාව ඒකට කියනවා බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියලා අන්න ඒ වාගේ උපේක්ෂාවක් භාවනාවේදී බාධා වෙනකොට තමන්ට <clears throat> කරදර එනකොට කල්පනා කරන්න ඕනේ මේ මගේ කර්මානුරූපව මතුවෙන එකක්. මේකට සැලිලා බෑ. අලුතෙන් කර්ම රැස් නොකර මේලාදි හිත බේර ගන්න නම් ඒ කර්ම බාධාව තියෙදි වේදනා ශබ්ද හිතිරි බාධා තියෙදි මට සතිය පාත්තන්න පුළුවන් නම් අරමුණේ හිත පාත්තන්න පුළුවන් නම් මේ කර්ම වලට නොසලී උපේක්ෂක වෙන්න පුළුවන් නම් එහෙනම් යෝගාවචර ඉදිරි පෙතක් තියෙනවා. ඒක හරියට උපමාවක් විදිහට කියනවනම් විශාල සෙනඟක් ඉන්න පාරක කෙනෙක් හිතනවා මේ සෙනඟත් එක්ක යන්න බෑ කියලා එයා සෙනඟ ඉවරනකම් බලයි. ඒ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ සෙනඟ පාරේ. කවදාකවත් ගමනක් යන්න බෑ. ඒ වුණාට තව කෙනෙක් හිතනවා සෙනඟ හිටියටම අඩියක් දෙකක් තිබ්බ හැකිනේ. ගිහිල්ලා අඩියක් බලනකොට අඩියක් දෙකක් තිබ්බයි. ඒ අඩියක් දෙකක් තියෙනවා තව අඩියක් දෙකක් තිබ්බයි. තව අඩියක් දෙකක් තියෙනවා තව අඩියක් දෙකක් තිබ්බයි. ඒකට සෙනඟ පිරිච්ච පාරේ තමන් ඉස්සරහට මිනිස්සුනවා, මේ පැත්තට මිනිස්සුනවා, මේ පැත්තට මිනිස්සුනවා, තමන් යන දිහාට යන මිනිස්සුනවා යන්න පුළුවන්. අනේ ඒ ගමනේදී සෙනඟ නැති පාරක තරම් මේකෙන් යන්න බෑ. ඒ ගමන තමයි විපස්සනාදී සිද්ධ වෙන්නේ. පිටකොටුවේ හොඳටම මිනිස්සු වැඩි වෙච්ච වෙලාවේ අර ඇඟ පුරාම කරවල ගන ගහගෙන නටම්බිලා යන්නේ අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කියවම හැප්පුණොත් තාන්න වෙන දවස් හතක්. ඌ අයින් අයින් කියන යනවා. මොකක්වත් නැති යන. පැත්තකටලා හිටියොත් එහෙම ඔක්කොම අයින් ගල ට්‍රැෆික් ජෑම් වෙවිල්ලා පැරඩ් එකක් ඇවිල්ලා මාව ගෙනියන්න කියලා කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම හම්බෙයි අපි රජ කුලේ නම් අපි නාටාමි කුලේ. නාටමිකුල එන අපිට තියෙන්නේ පාර දෙනක ඉන්නවා මේ මිනිසුන්ටත් පාර අයිති. අපිට තියෙන අයින් කරන අයින් කරන යන්නේ එකයි තියෙන්නේ. සමහර වෙලාවට ගියාට පස්සේ නාටමිලා දන්නවා. ඒ කරවල ගඳ තියෙන කුට්ටියක් ඇඟේ ගෑවුනොත් මොන මිනිහකත් එන්නේ නැහැ. එනිසා අනුකම්පාවට අයින් අයින් කියන්නේ. නැත්තම් අප්පගෙන යනවා. මේ වගේ හැප්පෙන්න පටන් අරගත්තා මේ සතිය කඩාගෙන යන්න පටන් අරගත්තොත් ඔය මොන කෙලෙස් එකටවත් ඒ කෙලෙස් නිකන් ෆුක් කාලා පිබරයි. සරුවචනසේ සඳහන් කළ තියෙනවා මහණෙනි උඹලගේ මේ ධර්ම ටික ගෙලින් කරගත්තොත් මේ හිමාල පර්වතේ පලන්න පුළුවන්. ඔය කුණු අවිද්‍යාව ගැන කොමන කතාවද අවිද්‍යාව කියලා කියන්නේ හිතේ තියෙන හුඹස් බයක් විතරයි. කතණ්ණාව කියන්නේ හිතේ තියෙන හුඹස් බයක් විතරයි. ආයුධ ටික ලැහැත්ති කරපන්. සතිය තියාගනි. සමාධිය තියාගනි. වීර්යය තියාගනි. තියාගෙන බහැපම් පල්ලෙහාට. බුදුහාමුදුර ගැන විශ්වාස කළා. දෙපැත්තට කපලයක්. හිතාගන්න බෑ ඇඟේ වදින මොකක්වත්. <clears throat> ඉසර ගම්පල පහු කරලා නුරේලිට යන්න ගියාම මීදුම් බාලා. සම්බඩ පාස් යන්න බෑ. ඉතින් මේ පල්ලෙහා පැත්තේ මිනිස්සු ගියාම මීදුම් වෙනකන් කාර් කරන තරකන් බලන්නේ. කවදාකවත් නතර වෙන්නේ. මීදුමේ කෙලවරකුත් නැහැ. යන්න පටන් අරගත්තොත් ප්‍රශ්නේ නැහැ. අඩි 4ක් 5ක් යන්න පුළුවන්. ෆ්ලොග් ලයිට් ෆොග් ලයිට් එක දාගත්තා ඔය යනවා. උඩ එන මිනිහත් ළඟට එනකම් පේන්නේ නැහැ. ඉතින් උඩරට මේ ඩ්‍රයිවර් කරන්නේ මීදුම් බෑවයි කියලා බලාගෙන ඉන්නේ හැමදාම දන්න රම්බොඩ පාසෙක මීදුම තියෙනවා කියලා බුලුවන් <coughs> අඩිය දෙක යනවා අන්තිම වන්නකොට නෝරෙල් ගියාට පස්සේ දන්නේ මීදුපත් ඉවරයි ගමන වෙලා තියෙනවා හැබැයි මීදුම් නැති පාරක තරම් වේගෙන් යන්න බෑ මීදුම් කොච්චර ගන්න බහලව තිබුණත් හැප්පෙන දෙයක්වත් නැහැ මීදුම් මැදට ගිහිල්ලා අතගාලා බලන්න මේව අයින් කරන්න අල්ලන්න දෙයක් නැහැ ඒ වගේ මේ කර්මය ඒ වගේ මේ මේ කෙලස් අවිද්‍යාව වේවා එහෙම නැත්නම් මේ තෘෂ්ණා වේවා. මෙව පිළිබඳව ඒ ඒ ආකාරයට ජීවත් වෙන්න දැනති ඒ ආකාරයට ක්‍රම නැති එකන පුදුමාකාර හුඹස් බයක් ඇති කරන කවදා මම මේ කරපු කර්ම ගෙවන්නද කවදානම් මගේ පැත්ත හොඳ පැත්තට සද්දා සද්ධාර්මයේ පැත්තට ගන්නද කියලා නිකට allele තියාන චරිචුතු ගාන ජීවිත යෝග ජීවිත නෙමෙයි යෝග ජීවිත නම් මෙච්චර මේ ලෝකයේ 99.99 කටත් වැඩිය සතුන් මරද්දී හොරකම් කරද්දී කාමීත්‍යාචාරය කරද්දී බොරු කේලම් හිස් වචන පරස වචන කියද්දී මත්පැත් බොද්ධි වැරදි ජීවන රටාව කරද්දී අපිට හිතුණනේ මේක වැරදි කියලා. අපි හිතුණනේ මේ සුළු පිටසට එන්න ඕනේ කියලා මේක සෙල්ලමක්ද? මොකද මේ අම්මා අම්මා කියලාද අපි ආවේ? තාත්තා කියලාද මේ ආවේ? ගුරුවරයෙක් කියලාද මේ ආවේ නැහැ. මේක තමයි අමාරුම කෑම. මේක ආවට පස්සේ කොඩිය අතට අරගන්න ඕනේ වනවන එකයි තියෙන්නේ. ඒ හැකි හැකි සඥාවෙන් ශක්තිය සද්ධාවාදී විශේෂයෙන්ම සති ආදී ධර්ම ටික අරගත්තට පස්සේ ඒ තතතත විහරන්තං තතසය උපනිෂති උඹට යන්න ඕන දැන් උඹයයි. ඒකේ මන් දකින ඒ ඒ ගමන පෙර නිමිත්ත තමයි ඒ ආකාර වූ හැකි සංඥාව ඇති කල්යාණ මිත්‍ය දකපු දවසේ ඔක්කොම ප්‍රශ්න ඉපයි. මේ කල්යම් මිත්‍යා දකින්නකම් අයියෝ අපිට කොහෙද උව කරන්න පුළුවන් එන අපිට මෛත්‍රී බුද්ධ සාසනයවත් කරගන්න හම්බෙයිද නැහැ මේක මොන්ටිසෝරි පන්ති ඒකේ පළවෙනි පන්ති ඊට පස්සේ බුද්ධාන්තර කල්ප කීයක් යන්නේ නැහැ කික අරක නැති පැත්ත බැරි පැත්ත කණවැන්දුම් පැත්ත කල්පනා කරගෙන මම නම් කියන්නේ එහෙම එකෙක් නොදකින් නොපතන් නොදොව කිය මට දකින්නවත් නොලැබේ මට මට ඕන කළ දෙන්න මට හැකි මම පුළුවන් බෙල්ල කල්ලියත් මං යනවා